හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ධම් ගැටලු පිළිබඳව සහ ඔබට ඇතිවන භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ගැටලු පිළිබඳව හොසා ගැනීමයි සිද්ධ වෙන්නේ. අද දවසේදීත් අපට ගැටලු කිහිපයක් යොමු තිබෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ පසු සීලබ්බත පරාමාස ප්‍රහාණය වීම පැහැදිලි කරන්න පුළුවන් කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව තිබෙන දෘෂ්ටි සාගත తত্ত্বය. අපි හඳුනගෙන තියෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන විෂයාකාර දිට්ඨිය පිළිබඳව. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති, රූපස්මින් වාත්තාන සමනුපස්සති අත්තනිවා රූපං සමනුපස්සති කියන මෙන්න මේ ආකාරයන්ගෙන් රූපය පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. යනෝ රූපය ආත්මය කොට කල්පනා කරනවා. ඒ වගේම රූපය කියන එක සහ ආත්මය දෙකක්. නමුත් ආත්මය අද රූපවත් වෙලා තියෙනවා. රූපේ නැති වුණාට ආත්මය නැති වෙන්නේ නැහැ. ආත්මය යනවා භවෙන් භවයට කියන මේ විදිහේ හැඟීමක් තියෙනවා. ඒ වගේම රූපය ඇතුලේ ආත්මය තියෙනවා සහ ආත්මය මත රූපය තියෙනවා කියලා ආකාරයන්ගෙන් කෙනකෙනාට දෘෂ්ටිගතිකත්වයන් තියෙනවා. මෙන්න මේකම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අනික් ස්කන්ධ ටික පිළිබඳවත් මේ විදිහටම පවතිනකොට ඒක විෂයාකාර සක්කාය දිට්ඨිය ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනතුනේ මෙන්න මේ සක්කාය දිට්ඨිය හා අනුයාතව තියෙන කෙලෙසයක් තමයි සීලබ්බත පරාමාසය කියලා කියන්නේ. හැබැයි සීලබ්බත පරාමාස කියන සංයෝජනය ඒක සක්කාය දිට්ඨිය නෙමෙයි. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ ඒ මොබැලීම් තුල නැතිනම් අන්‍ය ශාස්ත්‍රෝන්විත එළඹීම තුල ඔවුන්ගේ සීල ප්‍රතිපදාවන් විමුක්තිය සඳහා නිවීම සඳහා යම්කිසි කෙනෙකු අනුගමනය කරනු ලබන්නේ නම් එය සීලබ්බත පරාමාස සංයෝජන ධර්මයේ බවට පත්වන්නේ. ඇයි එහෙම එය සංයෝජනයක් විදිහට වෙනම දේශනා කරලා තියෙන්නේ? පිනතුනි ලෝකේහි සත්‍ය බොහෝමයක් ඇත්තේ නැහැ. ලෝකේහි සත්‍ය නම් ඒ එකම සත්‍යයක පැවැත්මකුයි තියෙන්නේ. යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකේහි යථාර්ථය වන සංකත භාවය ඒ සංකත බව උපදින්නට ඇති හේතුව ඒ වගේම Nirodhe සහ ඒ Nirodhagaamini ප්‍රතිපදාව කියන මේ ආර්ය සත්‍යයන් වෙන කිසිම ලෙසක කොලවාලන්නට පුළුවන් කමක් නැත්තේ. දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, දෙව් මිනිසුන් සහිත සියලු සමන බ්‍රාහ්මණයින් සහිත මේ ලෝකය තුල සමස්ත ප්‍රජාව තුළ මේ දුක්ඛාරය සත්‍ය වැරදි මම වෙනත් දෙයක් පනවනවා කියලා එහෙම පනවන්න පුළුවන් සමර්ථ වෙන කෙනෙක් ඇත්තේ නැහැ. සකාරණව එහෙම කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ලෝකයේහි පවත්නා යථා ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නම චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට ලෝකයට දේශනා කරන්නේ. ඒ ධර්ම මාර්ගයට අනුව ඒ ධර්ම ප්‍රතිපදාවට අනුව තමන්ගේ ජීවිතය හික්මව ගන්න කෙනෙකුට ඊට අනුගතව මේ මාර්ගය සම්පූර්ණ කරගන්න කෙනෙකුට ජීවිතයේ ඒ අවබෝධය තමන්ගේ අවබෝධයක් විදිහට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අනුමාන ඥානයක් බවට පත් කරගන්නේ නැතුව ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්නට පුළුවන්කම තිබීම තුළ ඒ අවබෝධය තමාගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක අනුන්ගේ අවබෝධයක් නෙමෙයි තමන්ගේ අවබෝධයක්. නිසා මේ ධර්මයේ තිබෙන විශේෂත්වය තමයි වෙනතුනේ සාන්දෘෂ්ටික ධර්මයක්. ඒක මේ මාර්ගය අද උපදවනවා නම් අද මේ භවය තුළම මේ ජීවිතය තුළම ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ වගේම ඒ ධර්මයේහි ස්වභාවය තමයි පච්චත්තං වේදිතබ්බෝ. ඒක තමන් තුළ තමන් අත්විඳින්නට ඕන දෙයක්. අනුන් අවබෝධ කරගත්ත නිසා තවත් කෙනෙකුට ප්‍රතිඵලයක් ලබා දෙන ධර්මයක් ශාසනයක් නෙමෙයි. තව කෙනෙකුට තව කෙනෙකුගේ නිවන කියන දේ ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේලා පවා ආකාකාරෝ තථාගතා කියලා දක්වන්නේ බුදුරජාණන් වහන්සේලා මාර්ග උපදේශකයන් වහන්සේලා. උන්වහන්සේලා මාර්ගය පිළිබඳව ලෝකෙට දේශනා කරනවා. මාර්ගය අනුගමනය කරන එක ඒ ඒ පුද්ගලයන් සතු කාර්යය. ඒ ඒ පුද්ගලයන් මේ මාර්ගය අනුගමනය කිරීම තුළ එය ඔවුන්ටත් ඒ දර්ශනය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් නෙමෙයි. ඒක ඔවුන්ගේ දර්ශනයක් බවට පත් වෙනවා. පින්නතුනේ අපිට බලනකොට අපිට දකින්න පුළුවන් ඒහි පස්සික ගුණේ ධර්මයේ තියෙන. එන්න බලන්න කියලා ඕන කෙනෙකුට සකාරණව පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට වැඩුවොත් මෙබඳු ඵලයක් ඔබට ලබන්න පුළුවන්කම තිබෙනවා. මෙබඳු මනෝභාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ ධර්මයේ තිබෙන විශේෂ ගුණයක්. ඉතින් අන්න ඒ නිසාම මේ ධර්මය තම තමන් තම තමන් තුළ අත්දකින ප්‍රත්‍යක්ෂ කරුණක් ප්‍රත්‍යක්ෂ දෙයක් බවට පත් කරගන්නකොට පිනතුනි වරදවා ගන්න තැනක් කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අවබෝධයක් බවට පත් වුනහම අය වෙන කවුරු කොහොම කිව්වත් ඒ දේ පසුපස්සේ යන තැනකට පත්වන්නේ නැහැ. සූරම්බත්තගේ කතාව ඔබ අහලා තියෙනවා. සූරම්බත්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ නිවසට වැඩම කරලා ධර්මයේ දේශනා කළා. ඔහු ධර්මය අවබෝධ කරගත්තා. මේ ධර්ම අවබෝධය කරපු බව මේ නොදන්න මායයා බුදුරජාණන් වහන්සේ වැඩම කළ සුළු මොහොතකින් නැවත සූරම්බත් ළඟට බුද්ධ වේශයක් අරගෙන ගියා. එනි බුදුරජාණන් වහන්සේ විදිහටම තමන්ගේ රූපය සකස් කරගෙන ගිහිල්ලා මේ ධර්මයේ තමන්ට වැරදුණු බව සහ මේ ලෝකයේහි අනිත්‍ය දේට වඩා නිත්‍ය දේවලුත් සමහර දේවල් නිත්‍යව පවතිනවා කියලා කියනකොට සූරම්භට්ට එකහිලා ඒ මතය ඒ අදහස ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කරමින් මේනම් මායමයි කියලා දැනගෙන හඳුනාගත්තා. ඇයි සූරම්බට්ටේක හඳුනාගත්තේ? සූරම්බට්ටේක හඳුනාගත්තේ ඔහු ප්‍රත්‍යක්ෂ ලෙසම රූපේහි අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළ කෙනෙකු නිසා. ඒ වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා සවිතක්ක සවිචාර සමාධිය සහ අවිතක්ක විචාර සමාධිය පිළිබඳව ඇති වෙන කතාවකදී විශේෂයෙන් අවිතක්ක විචාර සමාධියක් තියෙනවා කියන එක පිළිබඳව නිගණ්ඨනාත පුත් ආදී පිරිස් ඒක පිළිගත්තේ නැහැ. නමුත් උපාලිගෘහපතිතුමා කලින් නිගන්ත ශ්‍රාවකයෙක් වෙහිටපු කෙනෙක්. ඉතින් ඒ පිළිබඳව ඇති වුණු සාකච්ඡාවකදී නිගන්තනාථ පුත් කියනවා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මම පිළිගන්නේ අවිතක් අවිචාර සමාධියක් තියෙනවා කියන එක පිළිබඳව. කියනකොට නිගන්තනාථ පුත් සහ ශ්‍රාවකයන් ඔහු ඊටම අගය කරන ඔහු ඇත්තම කියනවා කියලා. නමුත් පසුව කියනවා මම බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි ඒබඳු සමාධියක් තියෙනවා. ඒබඳු සමාධිය මමම උපදවාගෙන වාසය කරනවා අන්න ඒ විදිහට නැත්නම් මේ ධර්මයේ තිබෙන ස්වභාවය තමයි ඒක තම තමන් තම තමන් තුළ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. තම තමන් තම තමන් තුළම ඒ ධර්මය උපදවාගෙන වාසය කිරීම කියන එක. ඒක තමන්ගේ අවබෝධය බවට පත් කර ගැනීම. ඒ අවබෝධයේ බඳු බවට පත් වෙනකොට අනේ ශාස්ත්‍රවරුනි නැවත ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ නැවත හොයන්න අවශ්‍ය නැහැ. මොකද දැනටත් ලැබිලා ඉවරයි. ඔබ යම් කිසි කෙනෙකුගේ මාර්ගය අහගෙන ඔබ යම් කිසි තැනකට ගමන් කළ යුතු තැනකට ඔබපත් වෙනවා. පත් වුණාට පස්සෙත් ඔබ අපව පාර හොයනවා කියන එක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අන්‍ය ශාස්ත්‍රවරයෙකුගේ මුව බැලීම सिद्ध කරනවා. අන්‍ය ශාස්ත්‍රවරයෙකුගේ වචන අහගෙන ඒ අනුව හික්මෙන්න උත්සාහවත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. කාටද වෙන්නේ නැත්තේ? අර සක්කාය දිට්ඨි සහගත සංයෝජන දුක් කරගන්න සෝවාන් මාර්ගයේ උපදවාගත්ත කෙනෙක්. සෝතාපට්ටි මාර්ගයේ තමයි පළමු මාර්ගය. ඒ මාර්ගයටපත් වෙනකොට සක්කාය දිට්ඨි ප්‍රහාණය තුළ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීම තුළින් මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම තුළ. ඒ සම්මා දිට්ඨිය උපදවා ගැනීමත් එක්කම පෙරපසු නැතුව ඔහුට ලැබෙන දෙයක් තමයි යම් ඉඩක් තිබුණා නම් සක්කාය දිට්ඨි සහිත මනස තුළ යම් ඉඩක් තිබුණා නම් වෙනත් ශාස්ත්‍රවරුන්ගෙන් දුක නැති කරගන්න මාර්ගය අහගෙන ඒ පසුපස්සේ යන්න අන්න ඒ ඉඩ සම්පූර්ණම ඔහුට ඇහිලා තියෙනවා. ඒ ඉඩ ඔහු පැත්තේ නැහැ. මොකද ඒක සම්මා දිට්ඨිය ඔහුගේ ජීවිත තුළ පරිපූර්ණ භාවයට ඔහුගේ දර්ශනයපත් කරලා තියෙන නිසා. ඉතින් අන්න ඒ නිසා සක්කාය දිට්ඨිය යම් කෙනෙක් ප්‍රහාණය කරගන්නවා නම් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න තැනස්තාට ඒහා සමගාමීවම සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් ප්‍රහාණයටපත් වෙනවා. පෙරපසු නැතුව සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන කෙලෙස් හැටියට ඒ කෙලෙස්ය ප්‍රහාණයටපත් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා පංච උපාදානස්කන්ධය ගැන කතා කරන විට කියවෙන සංස්කාර කොහොමද උපාදානය කරගන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා. උපාදානය කියනකොට කාම උපාදානය, භව උපාදානය, ditthi උපාදානය, අත්වාද උපාදාන වශයෙන් උපාදානයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා උපාදාන හතරක්. ඒ වගේම ශීලබ්බතාදී වශයෙන් උපාදානයන් වෙනම තිබුණත් අපි ප්‍රධාන උපාදාන වශයෙන් කාම උපාදාන, භව උපාදාන, අත දික්ක උපාදාන, අත්වාද උපාදාන ආදී වශයෙන් උපාදානයන් පිළිබඳව හඳුනා ගන්නු ලබන්නේ. එතකොට මෙන්න මේ උපාදානයන්ගෙන් ස්කන්ධයන් ඇසුරු වෙනවා කියලා කියනකොට කිසිම වෙලාවක රූපය පිළිබඳව පමණක් වෙනම උපාදානයක් ඇති කරගන්නේ නැහැ. වේදනාව පිළිබඳව පමණක් වෙන උපාදාන ඇති කරගන්නේ නැහැ. රූපේ පිළිබඳව උපාදානය ඇති කරගන්නකොට වේදනාව පිළිබඳව සංඥාව සංඛාරය විඥානය පිළිබඳව උපාදානය ඇති කරගෙන තියෙනවා. කාම භූමියේ නම් වේදනාව පිළිබඳව උපාදානය ඇති කරගන්නකොට රූපේ පිළිබඳව සංඥාව පිළිබඳව සංඛාරය පිළිබඳව උපාදානය පතිත වෙලා තියෙනවා. සංඥාව පිළිබඳව උපාදානය ඇති කරගන්නකොට රූප වේදනා සංඛාර පිළිබඳව උපාදානය ඇති වෙලා තියෙනවා. විඥාන පිළිබඳව උපාදානය ඇති වෙලා තියෙනවා. මේ ආකාරයට එකක් පිළිබඳව එකක් මුල් කරගැනීමෙන් කාම වශයෙන් උපාදානය ඇති කරගත්තත් ඒ කාම උපාදානය ඇතිවන තැනක අනෙක් ධර්මයන් පිළිබඳවත් උපාදානයන් ඇති වෙලා තියෙන එක හරියට අර සතර ධාතු වගේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ සතර මහා ධාතුවනේ. එතකොට සතර මහා ධාතුව කියනකොට අපි පොළව කියනකොට පඨවි ධාතු කියනකොට පොළව කියන කිව්වට පොළව කියන තැන පඨවිය විතරක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙනවා ආපෝ තේජෝ වායෝ කියන අනෙක් ධාතු කොටස් තුනක්. එතකොට පඨවි ධාතුව විතරක් නෙමෙයි පොළොව කියන තැන තියෙන්නේ. අපි වාතයේ මේ හුළඟ කියලා කියන තැනදී තියෙන්නේ වායෝ ධාතුව විතරක් නෙමෙයි. එතන පඨවි ආපෝ තේජෝ කියන ධාතු ටිකක් තියෙනවා. ගින්දර කියන තැනක වතුර කියන තැනක ඒ වගේ තැනක තියෙන තේජෝ ආපෝ ධාතු විතරක්ම නෙමෙයි අනිත් ධාතු කොටස් ටිකත් ඒතරම් වල තියෙනවා. එහෙනම් අපි දැන් වතුර තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ කිව්වා කියලා වතුර කියන තැනකදී තදගතියකින් අපිට ස්පර්ශ වෙනවා නම් ඒ තමයි එතන තියෙන පඨවි ධාතුව. ඒ වගේම එතන යම් උණුසුම් සිසිල් බවක් දැනෙනවා නම් ඒ තමයි තේජෝ ධාතුව. ඒ වගේම එහි වායෝ ධාතුවේහි පැවැත්මක් අපි දන්නවා තියෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට පිනතුනේ අපි අරගෙන බලනකොට මේ සතර ධාතුවේම පැවැත්ම තමයි මේ හැම තැනකම තිබිලා තියෙන්නේ. හැබැයි එක එක ධාතුව අධිමත් වෙනකොට, ඒ කියන්නේ එක එක ධාතුව වැඩි වශයෙන් පවතිනකොට, එහි ශක්තිය වැඩි වෙනකොට, එහි ගුණාත්මක භාවය වෙනස් වෙලා තියෙනවා. ආපෝ ධාතුව වැඩි වෙනකොට ඒක ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. තේජෝ ධාතුව වැඩි වෙනකොට ඒක උණුසුම් සිසිල් භාවයෙන් වැඩි වෙනවා. වායෝ ධාතුව වැඩි වෙනකොට ඒක සැහැල්ලු භාවයෙන් යුක්තව ඒබඳු ගති ස්වභාව අරගෙන තියෙනවා. ඒ වගේම පඨවි ධාතුව වැඩි වෙනකොට ඒක තද ගතිය කරකශ ලක්ෂණයකින් යුක්ත වෙලා තියෙනවා. ඒ ඒ ධාතු අධිමත් වෙන ස්වභාවය අරගෙන අපි ඒක කතා කළාට හැමතැනකම මේ ධාතු කොටස් හතරෙම පැවැත්මක් තමයි තියෙන්නේ. නිසා ඒවා වෙන් කරන්න බැරි අවිනිභෝගික ධාතු කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ පංචවෝකාර භවයේදී, කියන්නේ මේ ස්කන්ධ පහම උපදින මේ භවයේදී අපිට කිසිම විදිහකින් මේ ස්කන්ධ එකකට එකක් එකකට එකක් එහෙම වෙන් කරලා දක්වන්න පුළුවන් කමක් කියන ඇත්තේ නෑ මේ ස්කන්ධ කොහොම එකට උපදින්නේ එකට උපදිනවා කියන එකේදී අදහස් කළේ විශේෂයෙන් නාමස්කන්ධ ටික එකට උපදිනවා රූපාදී ධර්මයෙන්ොත් එක මොහොතක යෙදෙනවා සංප්‍රයුක්තව එකට රූපය ඇතුලේ හිත් පහළ නොවුනට වෙනතුනේ ඇහැ රූප දෙක මේ දුරු නොවුණු කල්හි අනිත්‍ය නොවුණු කල්හි නැති නොවුණු කල්හි තමයි ඒ අසුරු කරමින් ඒ වස්තුව කරගනින්න සිත පහළ වෙන්නේ. එතකොට ඒ පුරේජාත වස්තුකව හැම වෙලාවකදීම ඇහැ රූප දෙක ප්‍රත්‍ය වෙනවා ඒක කලින් ඉපදිලා උපදින චක්කු විඥාණයට. රූපේ පේනවා කියන බව ඇති කරන්න ඒ ඇහැ සහ රූපය උදව් වෙලා තියෙනවා ඇහැ සහ රූපය උපකාර වෙලා තියෙන. ඒ උපකාරී බව අරගෙන තමයි පෙනෙන බව සකස් කරන්නේ. දැන් අපි පෙනෙන බව ඇතුලේ රූපයකට තණ්හා කරනවා කියලා අපි රූපයක් දැකගෙන තණ්හා කළාට වෙනතුනේ අපි තණ්හා කරලා තියෙන්නේ ඇහැ රූප දෙකට විතරද? එහෙම නැතිනම් මේ ඇහැ රූප දෙක තිබුණත් විතරක් දෙක පමණක් අපිට පෙනීම ඇතිකලේ නැති තැනක එතන විඥානයක් යොමු වීම තුළ විඥානයේ හට ගැනීම සිදු වුණ අවස්ථාවක අපි ඇති කරගත්ත දෙයක්ද? එහෙම බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා පෙනෙන බව ඇතිකලේ ඇහැ රූප දෙක නෙමෙයි. පෙනෙන බව ඇතිකලේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගෙම වැයවීම මත. එහෙනම් අපි පේන දෙයට තමයි රූපය කියලා තණ්හා කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ නාම රූප කියන ධර්ම දෙක තමයි තණ්හා කරලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් ස්කන්ධ පහටම තමයි මේ කාම උපාදානය කියන එක අපි ඇති කරගෙන තියෙන්නේ. එනිසා එක් රූපයට තමයි අපි ආශා කරනවා ආශා කරනවා කියලා ආශා කළේ. හැබැයි රූපයට ආශ කරනවා කියන එක ඇතුලේ නියෝජනය වෙලා තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකටත් අපි ආශ කරනවා කියන එක. ලියකම් දාපු ලස්සනට ත්‍රාංගල සරසපු මැටි කලයක අසුචි පුරවල තියෙනකොට කවුරු හරි අර ලියකම් ටික දිහා බලලා ඒ කලේ අරගෙන යනවා නම් එයාට කියන්න සිද්ධ වෙනවනේ එයා ඒහා සමග තියෙන අසුචි ටිකත් අරගෙන යනවා කියලා. එයා ඇත්තටම අරන් යන්නේ අසුචිද කියලා හුවොත් නෑ එයා අරන් යන්නේ ලියකම් කරපු කලේ තමයි අරගෙන යන්නේ. හැබැයි ඒ ටික අරගෙන යනකොට අසුචි ටිකක් තරයි යනවා. අන්න ඒ වගේ පිනතනේ හැම වෙලාවකදීම රූපයට තමයි උපාදානයේ යෙදෙන්නේ කියලා කිව්වට ඒ රූපයට උපාදානයේ යෙදෙන තැනක ඇතුළත් වන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා. ඒ නිසාම යයි හුදු නාම රූප ධර්ම සමූහයටම තමයි තණ්හා උපාදානය ඇති කරගන්නේ. කාම උපාදාන වශයෙන් හැසිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා සංඛාරයට විතරක් වෙනම ඇති වෙනව නෙමෙයි ස්කන්ධ පංචකයටම වෙනම ඇති වෙනවා. සංඛාරයට පමණක් වෙනම උපාදානය යෙදෙන්නේ නැද්ද කියලා අහුවොත් නෑ වෙනම කිසිම විදිහකින් උපාදානය යෙදෙන්නේ නෑ. හැම වෙලාවකදීම පංචවෝකාර භවෙහි යෙදෙන්නේ ස්කන්ධ පහටම තමයි උපාදානය ඇසුරු වෙන්නේ. හැබැයි එකක් එකක් ප්‍රකට වෙන්න පුළුවන්. රූපේ ප්‍රකට වෙන්න පුළුවන්, වේදනාව ප්‍රකට වෙන්න පුළුවන්. සංඥාව හඳුනා ගන්න එක ප්‍රකට වෙන්න පුළුවන් සංස්කාරය ප්‍රකට වෙන්න පුළුවන් දැන් ඔබ යම් අරමුණක් පිළිබඳව ඔබ හිතමින් ඉන්න ඔබේ කැමැත්ත තියෙන පුළුවන්. ඒක කාම උපාදානයේ අරමුණ පිළිබඳව ඔබ තියාගෙන ඉන්න. ඒකට ඒක සංස්කාරය එතනදී ප්‍රකටයි. එතනදී සංස්කාර කියන ධර්මය තමයි ප්‍රකටව තියෙන්නේ. අන්න ඒ විදිහට සංඛාර උපාදානය කියන එක කාම උපාදාන වශයෙන් ඔබ පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සංස්කාර ස්කන්ධය පිළිබඳවම ඔබට ආත්ම සංඥාව බැස ගන්න පුළුවන්කම තියෙනවා. අත්වාද උපාදානයේ එතනදී ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද දිගින් දිගටම දිගින් දිගටම මේ විතර්කණය කරමින් හිතන කම නිසා තමයි මේ එකම පුද්ගලයේ අතීතයේ ඉඳලා එනවා කියන බව අපිට ඇසුරු වෙන්නේ. එතකොට මේ අත්වාද උපාදානයේ වැඩි වශයෙන් පහළ වෙන්නේ උපදින්නේ සංස්කාරස්කන්ධය මුල් කරගෙන. එතකොට දිට්ඨි සහගත බව විඥානයේ මුල් කරගෙනයි උපදින්නේ දිට්ඨි උපාදානය. හැබැයි අත්වාද උපාදානය උපදින්නේ වැඩි වශයෙන්ම සංස්කාරස්කන්ධය මුල් කරගෙන. ඒකට මේ සංස්කාරස්කන්ධය කියන එකේදී අපි විතර්කණය කරනවා හැම වෙලාවකදීම මේ එකම කෙනෙකුගේ පැවැත්ම එකම මම එකම පුද්ගලයා එකම ආත්මයක පැවැත්මක් තමයි තියෙන්නේ කියලා ඇති කරගත්ත විතර්කණය තමයි ඒ අත්වාද උපාදානය තුළ අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක උපදින්නේ මනෝ සංචේතනාව පිළිබඳව සංස්කාරස්කන්ධය පිළිබඳව. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සංස්කාරය විතරයි එතන තිබුණේ කියලා. අනික් ස්කන්ධ ටිකේ නියෝජනයේ තියෙනවා. ඒ තිබුණත් ඒ වැඩ කොටස සිද්ධ කරන්න පින්නතුනේ සංස්කාර ස්කන්ධය පමණයි. ඒ නිසා අපිට ඒ පිළිබඳව ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟට ගැටලුවක් යොමු වෙලා තියෙනවා. පංච සුද්ධාවාස බ්‍රහ්මලෝක රූපාවචර රූපාවචර බ්‍රහ්මලෝකද අරූපාවචර බ්‍රහ්මලෝකද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. පංච සුද්ධාවාස කියන මේ බ්‍රහ්මලෝක ටික හැම වෙලාවකදීම රූපාවචර භක්මලෝක 15ට තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. අවිහය අතප්පය සුදස්සය සුදස්සය අකනිට්ඨකය කියන මේ භක්මලෝක පහම පංච සුද්ධාවාසයට අයිති භක්මලෝක නැතිනම් පංච සුද්ධාවාසයේ ලෙස ගැනෙන භක්මලෝක පහ. මේ භක්මලෝක පහ රූපාවචර භක්මලෝක පහ මේ පහක් හැටියටයි සංග්‍රහ වෙන්නේ. ඒක රූපාවචර භක්මලෝක ලෙස නෙමෙයි රූපාවචර බ්‍රහ්ම ලෝක හැටියට තමයි අපිට පංච සුද්ධාවාසය හඳුනගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ රූප භවයේහි නැතිනම් භවාග්‍රය කියලා අපි හඳුනා ගන්න තැන අකනිෂ්ඨක බ්‍රහ්ම ලෝකය මේ බ්‍රහ්ම ලෝකය අපිට හඳුනා ගන්න තියෙන්නේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේහි තනක් හැටියටම තමයි මේ පංච සුද්ධාවාසයන්ව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන විශේෂයෙන්ම අනාගාමී බ්‍රහ්මීන් වැඩ සිටින මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙනවා විඥාණය හටගන්නේ තනක් පනවන්න බැරි අවකාශය තුළද අනුකම්පාවෙන් පිළිතුරක් ලබා දෙන්න උදාහරණයක් විදිහට ඇහැ රූප නිසා පෙනීම හටගන්නවා ඒ පෙනීම කෙනෙක් සහ දෙයකින් තොර දිට්ඨි මාත්‍රයක් පමණයි ඒ පෙනීම හටගන්නේ අවකාශය තුළ නේද කියලා එතකොට දැන් විඥාණය හටගන්නේ තනක් පනවන්න බැරි තැනක නෙමෙයි. විඥාණය උපදින්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එතකොට විඥාණය හැම වෙලාවකදීම පහළ වෙලා තියෙන්නේ පංචවෝකාර භවය තුළ වස්තු රූපයක් ආශ්‍රය කරගෙන. එතකොට වස්තු රූප කියනකොට අපි වස්තු රූප කතා කරනකොට චක්කු වස්තු, සෝත වස්තු, ධාන වස්තු, ජීවහා වස්තු, කාය වස්තු හදේ වස්තු ලෙස අපි මේ වස්තු රූප හඳුනා ගන්නවා. වස්තු කියලා කියන්නේ සිත් උපදින්නට වස්තුව වෙන නිසා. ඒ ඇසුරු කරමින් තමයි සිත පහළ වෙන්නේ. අවකාශයක් ඇසුරු කරමින් නෙමේ සිත පහළ වෙන්නේ වස්තුවක් ඇසුරු කරගෙන තමයි සිත පහළ වෙන්නේ. කියන්නේ යම් රූපයක් ඇසුරු කරගෙන රූපයක් මුල් කරගෙන සිත පහළ වීම තමයි සාමාන්‍යයෙන් සිත ඉපදීමේහි ස්වභාවය බවට පත් වෙන්නේ. ඒ චක්කු අත්ථු කියලා කියන්නේ පින්නතුනේ මේ චක්ෂුෂයේ වස්තුව බවට පත් වෙනවා කියන එක. ඒ කියන්නේ කර්මජ ප්‍රසාද රූප ටික ඉපදුනහම ඒ ප්‍රසාද රූප ඉපදීම තුළ බාහිර රූප ආපාත්‍යාගම වීමයි සිද්ධ වෙන්නේ. ඒක ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්. යම් විදිහකින් උපවත් බව ඇති වුණා නම් උපවත් බවට මේ බාහිර පැහැසටහම් පතිත වීම සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ලෝකේ ස්වභාවයනේ. කන්නඩියක් තිබ්බොත් බාහිර ඡායා මාත්‍රයකට පතිත වෙන එකේ තියෙන උපවත් බව නිසා. ඒ වගේ තමයි කර්මයෙන් සකස් වෙන ප්‍රසාදයට උපවත් වීම සකස් වෙනවා. ඒක රූපේ පෙනීම කියන දේ ඇති කරන දේ නෙමෙයි. ඒක ඒක ඒක උපකාරක ධර්මයක් පමණයි. එතකොට මොකද්ද වෙන්න ඕනේ? ඒ වෙන විටත් භවාංගගතව තියෙන සිත ඒ භවාංගගත වීමෙන් භවාංග પરම්පරාවෙන් මිදිලා මේ ద్వාරය අරමුණු කරන්නට ඕනේ. ඒක අපි කියනවා චක්කුද්්වාරා වජ්ජන කියලා. භවංග චලන භවංග උපච්ඡේද වෙලා චක්කුද්්වාරා වජ්ජනය කරනවා. එනේ ద్వාරය ආවර්ජන කරනවා. ద్వාරය අරමුණු කළ සැනින්ම මොකද වෙන්නේ? හිත ద్వාරයේහි පහළ වෙනවා. ద్వාරයේහි පහළ වෙනවා කියලා කිව්වේ අර චක්කුවත්තු කියපු තැන තමයි සිත පහළ වෙන්නේ. චක්කුවත්තු කියුවේ කොතනද? අර චක්කු ප්‍රසාද සමූහයක් පහළ වුණානේ. අන්නේ චක්කු ප්‍රසාදයේහි තමයි සිත පහළ වෙන්නේ. ඒක උපදින චක්කු ප්‍රසාදයේ ඊටාම සියුම් තැනක තමයි සිත එය වස්තුව කරගෙන තමයි එතන උපදින්නේ. එතකොට එතන සිත ඉපදුනහම ඒ ප්‍රසාද රූපේහි යම්කිසි ආකාරයේහි සිදුවන බිඳී යෑමක් තියෙනවා නම් ඒ බිඳී ගිය බව ඒ සිතින් දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් අර ඒ ඒ ප්‍රසාද රූපේට පතිත වුණ ආපාතගම වුණ වර්ණ සටහන පිළිබඳව, පැහැය පිළිබඳව, හැඩසටහන් පිළිබඳව ඒ හිතට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ හිතට කියන අපි චක්කු විඥාන සිත කියලා. චක්කු විඥාන සිත උපදින්නේ කොතනද? චක්කු විඥාන සිත උපදින්නේ චක්කු ප්‍රසාදේ වෙන තැනක නෙමෙයි. චක්කු විඥාන සිත උපදින්නේ චක්කු ප්‍රසාදේ. එතකොට චක්කු විඥාන සිත චක්කු ප්‍රසාදේ ඇසුරු කරගෙන චක්කු ප්‍රසාදේහි හටගන්න සිතක් හැටියට ඉපදුනාට පස්සේ ඒ හිත හටගෙන නිරුද්ධ වෙනවා. ආපහු හිත උපදින්නේ කොහෙද? හදේ වස්තු රූපය ඇසුරු කරගෙන. එතකොට මෙන්න මේ විදිහට වස්තු රූපයක් ඇසුරු කරමින් තමයි සිත උපදින්නේ. හදේ වස්තුව කිව්වහම මේ හෘදේ වස්තුව කියන මේ මස්සදැල්ල ඇසුරු කරමින් සිත උපදිනවා කියන එක නෙමෙයි කියන්නේ. හෘදේ වස්තුව ක්‍රියාත්මක වන තැන තියෙන ලේ ධාතුව ඇසුරු කරමින් සිත උපදිනවා කියන්නේ. ලේ ධාතුව ඇසුරු කරමින් සිත උපදිනවා කියන තැනත් ඔබ හිතන්නේ පාර ගලන වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ලේ තුල තමයි හිත තියෙන්නේ කියලා. එහෙම වුණාම ලේ දුන්නොත් හිතෙන් කොටසක් යනවද? අලුත් හදවතක් බද්ධ කළාම හිත මාරු වෙනවද? ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ විදිහට හිතාගන්න ගියාට පස්සේ. මේ ලේ ධාතුව ඇසුරු කරමින් සිත උපදිනවා කියලා කියන්නේ පිනතුනේ ඒ ලේ ධාතුව කියලා කියන තැනකදී ඒ එතන තියෙන්නේ සුද්ධාෂ්ටමක රූප කලාප සමූහයක් නේ සම්පතියක් නේ ඒ එක එක තැනක් ඇසුරු කරමින් එක මොහොතක් එක ස්වභාවයක් ඇසුරු කරමින් තමයි සිත පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට අර සිත් પરම්පරාවේ හිත සාමාන්‍යයෙන් උපදින්නේ හදේවත් රූපය ඇසුරු කරමින් යම්කිසි අරමුණක් ආයතනවලට ගැටෙනකොට අන්න ඒ අවස්ථාවවලදී තමයි ඒ වස්තු කරගෙන උපදින්නේ. දැන් ඔන්න සවිඥානිකව තියෙනවා කය කනට සද්ද ඇහෙනවා. කනට සද්ද ඇහෙනකොටම ద్వාරාවර්ජණය කරනවා සෝතේ. සෝතේ ద్వාරාවර්ජණය කරාම අර සෝතේ පිළිබඳව ඔන්න සිත උපදින්න පටන් ගන්නවා. කොතරද උපදින්නේ? සෝතේ වස්තුව කරගෙන තමයි සිත උපදින්නේ. එතකොට ඒ uppanna වස්තුකව තියෙන ඒ රූපය ඇසුරු කරමින් සිත උපදින නිසා තමයි නාම රූපය කියන එකම ප්‍රත්‍ය වෙනා විඥාණයට. නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ ඒකයි. විඥානපච්චා නාම රූපං වගේම විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා වගේම නාම රූපය කියන එක මේ විඥානය හටගන්න විඥානයේ උපදින් සහ විඥානයේ පවතින මේ නාම රූපය කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ නාම රූපය කියන එක ඒ නිසා විඥාණයට ප්‍රත්‍යවන ධර්ම හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. රූපය ස්ථාන වශයෙන් විඥාණයට පිහිටා සිටින්නට උදව් වෙනවා. සා විඥානය අහසක වගේ හිස් තැනක කොතනකවත් පිහිටනවා කියන එක වෙන්නේ නැහැ මේ පංචවෝකාර භවයේදී විඥානය උපදින්නේ විඥානය පිහිටා සිටින්නේ හැම මොහොතකදීම රූපය මුල් කරගෙන රූපයක් වස්තු කරගෙන තමයි උපදින්නේ එක්කෝ චක්කවත්තු සෝතවත්තු ගහනවත්තු જીවහවත්තු කායවත්තු හෝ හදේවත්තු කියන මේ අවස්ථාවන්ගේ වස්තු කරගෙන තමයි සිත පහළ වීම සිද්ධ වෙන්නේ ඒක කොයි වෙලාවකවත් හිතන්න එපා හිත උපදිනවා කියලා අවකාශය වගේ හිස්තැනක හිත උපදිනවා කියලා. උදාහරණයක් විදිහට දක්වලා තියෙන කරුණ ගත්තාම ඇහැ රූප නිසාම පෙනීම හටගන්නවා. ඒ පෙනීම කෙනෙක් සහ දෙයකින් තොර දික්ටි මාත්‍රයක් පමණයි. ඒ පෙනීම හටගන්නේ අවකාශය තුළ නේද? පෙනීම හටගන්නේ ඇහැ රූප දෙක පමණක් තිබුණාම නෙමෙයි. ඇහැ කියන මේ රූපයට අර බාහිර වර්ණය ආපාතගම වීම සිද්ධ වෙනවා. ඒක ඇවිල්ලා වැටෙනවා ප්‍රසාදයට. ඒක පතිත වෙනවා. වර්ණ ඡායා දිස් වෙන්න ගන්නවා. අන්න ඒ මොහොතේදී තමයි අර හිත විඥාණය චක්කුව තුල පහළ වෙන්නේ. චක්කු වස්තුව කරගත්තට පස්සේ රූප ඇහැ කියන එක අත්භව පරියාපන්න දෙයක් නේ. අත්භව පරියාපන්නයි. ඒකෝ අත්භව පරියාපන්නයි කියලා කියන්නේ එය මේ හිත එතන බැසගත්තාම අන්නේ හිතට අරමුණු වෙනවා ඒ ඒ ඒ රූපයට එයා කරා පැමිණෙනු දේ එයාට දැනගන්න පුළුවන්කම තියෙනවා විඥානනය කරන්න පුළුවන්කම තියෙනවා එතකොට මේ හිතේ තිබුණු නාම ධර්ම ටිකත් ඒ රූපයක් උදව්වෙන් අර ආපාතගම වුණ අර ආපු වර්ණ රූපයේ පිළිබඳව එයාට අවබෝධයක් දැනීමක් ඇති වෙනවා. එතකොට ඒක ඉපදුණු සිත කොතනද ඉපදුනේ? ඒ මොහොතේ ප්‍රසාද රූපය අසුරු කරගෙන ඉපදුනේ. ඒ ප්‍රසාද රූපයට වැටුනේ මොකද්ද? බාහිර රූපේ. එතකොට ඒ රූපය පතිත වීම වශයෙන් උදව් වුණා, පතිත කර ගැනීම වශයෙන් ඇහැ උදව් වුණා. ඒ වගේම ඒ ඇස ඇසුරු කර ගැනීම විදිහට සිත උදව් වුණා. මේ තුන්දෙනාගේම එකතුව නිසා තමයි පෙනීම හටගත්තේ. නැත්තම් පෙනීම වෙනම තැනක ඉපදුනා එහෙම නෙමෙයි. පෙනෙන බව සකස් වුනේ ඇස පිළිබඳව පහළ වුණ සිතින් තමයි පෙනීම කියන මේ දර්ශන කෘත්‍ය සම්පූර්ණ කළේ. ඒක එකකින් විතරක් සිද්ධ කරපු දෙයක් උනේ නැහැ. එනිසා මේ සියල්ලම එකම මොහොතේ දැන් ඇහැ රූප දෙක කලින් ඉපදින්න පුළුවන්. හැබැයි මේ පේනවා කියන දේ තුන් දෙනාගෙම වැයවීම මත ඉපද උපදින දෙයක්. ඒක හැම වෙලාවකදීම එක මොහොතක් ඇතුළේ එක ක්ෂණයක් ඇතුළේ අපිට ඒ දැනගන්නවා කියන බව ඇති කරගන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒක කිස් අවකාශයක් තුළ සිදුවන ක්‍රියාවක් විදිහට දකින්න එපා. චක්කු වස්තුව තුළ ඒ සිත ඉපදුනා. ඒ සිතෙන් තමයි දැනගැනීම ඇති කරගත්තේ. එතකොට ඒ දැනගත්ත දේ හිතට අයිතිත් නෑ. දැනගත්ත දේ ඒක රූපෙටයිසිත් නෑ. දැනගත්ත දේ ඇහැටයිසිත් නෑ. දැනගත්ත දේ මේ තුන් දෙනාගෙම උපකාරය නිසා ඉපදුණු දෙයක්. ඒ තුන් දෙනාගේ නැති වෙනකොටම දැන ගැනීමට පවතින්න පුළුවන් කමක් නැත්තේ. සංකතයි කියන්නේ ඒකයි. පේන දේ කියන එක සංකතයි. ඒක හිතක් නෙමෙයි, ඒක ඇහත් නෙමෙයි, ඒක රූපයක් නෙමෙයි. ඒක සංකත ධර්මයක්. සංකතයි කියලා කියන්නේ හේතු ටික බිඳෙනකොට පෙනෙන බව සම්පූර්ණම නැතිලා යනවා. අනේ සංකත බව සංකත ස්වභාවය තමයි ඇහි තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ ස්වභාවය තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ කසින ආලෝකයේ උපදවා ඒ හෘදේ වස්තුවට යොමු කර ඒ ආලෝකයෙන් රූප කලාප දැක ඒවායේ අනිත්‍ය දුක්ඛ ආදී ලක්ෂණ දැකීමද විදර්ශනා කිරීම කියන්නේ. ඊට පස්සේ ඒ හානියාතෝම මේ පිළිබඳව විසුද්ධි මාර්ගයේ ඇතැම් අටුවා කොටස්වල සහ පරිවාර ග්‍රන්ථවල ඇති බව දැනගන්නට ලැබුණා. එසේනම් විපස්සනා පූර්වාංගම සමතයක් පනවන්නට බැහැ නේද? අනිවාර්යයෙන්ම ආලෝකය උපදවා විපස්සනා කළ යුතු නිසා මේ පෙළ අටුවා ටීකාදියට ගැලපෙන්නේ කෙසේද? භාවනා සම්ප්‍රදායන් තියෙනවා. වෙන වෙනම භාවනා සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරන න්‍යායන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඒ වෙන්වෙන් වශයෙන් මේ පැහැදිලි කිරීම සිද්ධ කරනකොට පින්නතුනි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පනවනකොට මාර්ගය දේශනා කරනකොට බොහෝ සෙයින්ම සමත පූර්වාංගම ඉඳලා විපස්සනාව දක්වාම විපස්සනාව තුළ මාර්ගයේ උපදවලා ඵල උපදව ගන්න තැන වෙනකම්ම මාර්ගය දේශනා කරනවා. මේකට ප්‍රවේශය ගන්නකොට කෙනෙකුට විපස්සනාව කියන තැනින් ගන්නත් පුළුවන් සමතය තුළින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ශුෂ්ක විපස්සනාව ඇති කරගත්ත කෙනෙක් ඒ ධ්‍යාන වෙනම උපදවලා ධ්‍යාන උපදවගෙන සමාපත්තීන් උපදවගෙන ඊට පස්සේ ඒ කසිනාලෝක ආදී දේවල් උදව් කරගෙන ඒ විදිහේ දේවල් කරපු කෙනෙක් වෙන්නේ නැහැ. නිසා පැහැදිලිවම විපස්සනා පූර්වාංගම වූ සමතයක් සතිපට්ඨානය තුළ දියුණු කරගන්න මනසකින් නිවන් දකින්න කියන එක අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. මේ අර එක එක සම්ප්‍රදායන් ඇතුලේ මේක පැහැදිලි කිරීමේදී අර පොදුවේ පැහැදිලි කරන පැහැදිලි කිරීම අනිවාර්යයෙන්ම ඒ විදිහටම සිදුවිය යුතුයි කියලා කල්පනා කරන ආකාරයෙන්ත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කොතනකදවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ සාධාරණව හැම කෙනෙක්ම විදර්ශනා කළ යුත්තේ මේ කියන ආකාරයට කසිනාලෝකයේ උපදවලා ඒ හෘදේ වස්තුවට යොමු කර ඒ ආලෝකයෙන් රූප කලාප දැක ඒවල අනිත්‍යතාවය බලනවා කියන එක කියන එක. අපිට චතුර්විධ විනයට අනුව අපිට බලන්න වෙන්නේ ඒක ධර්ම විනයට ගලපලා බලනකොට සූත්‍රය තුළනේ අපිට රැඳිලා ඉන්න සිද්ධ වෙන්නේ. කියන්නේ ත්‍රිපිටකය තුළනේ අවසාන වශයෙන්ම. දැන් යම්කිසි කෙනෙක් කියනවා නම් රූපකලාප දකින්න පුළුවන් කියලා. දැන් රූපකලාප කියන එකේදී පිනතුනේ අපිට හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ දකින්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූප විතරනේ. රූප කලාප දකින්න කියන කේදී වර්ණය විතරයි අපිට දකින්න පුළුවන් එකම දේ බවට පත් වෙන්නේ. එතකොට වර්ණ රූපය කියන එක අපිට පොදුව පේන දෙයක් මිසක ඒක කලාප විදිහට පේන එකක් වෙන වෙන වුණ කලාප වෙන වෙන ස්ථිකට පේනවා කියන එකක් නෙමෙයි. රූප කලාප පිළිබඳව නුවණින් අවබෝධ කරගත යුතු දෙයක් මිසක ඇස් දෙකෙන් දැක්ක යුතු දෙයක් නෙමෙයි. පඨවි ආදී වූ ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිදස්සනය. දකින්න පුළුවන් ස්වභාවයකින් යුක්ත නැව දකින්න බැරි ස්වභාවයෙන් යුක්ත වූ දේවල් තමයි එතන තියෙන්නේ. අර කසිනාලෝකය යොමු කරලා කසිනාලෝකය යොමු කරපු තැනකින් වුණත් එහෙම රූප දකිනවා කියන එක පින්නතුනේ එහෙම වෙන්නේ නැහැ. හදේවත් රූපයට යොමු කළා හදේවත් රූපය ඇතුලේ තියෙන ඒ රූප කලාප හටගෙන නැති වෙනවා චක්කු වස්තුවට යොමු කරලා එතන තියෙන රූප කලාප ඇති වෙන නැති වෙන එක බලාගෙන ඉන්නවා මේ විදිහේ කතා කරන තැන් අපිට එක එක සම්ප්‍රදායන් තුළ දකින්න පුළුවන්කම තිබුණත් ඒ දේවල් ධර්මානුකූලව ත්‍රිපිටකයට ගැලපෙනවා කියන එක පිළිබඳව කොතනකදීවත් අදහස් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. විසුද්ධි මාර්ගයේහි හෝ එහෙම නැතිනම් අටුවාවන්ගේදී හෝ පැහැදිලිවම ඒක ඒ විදිහට දකින්න පුළුවන් රූප තියනවා කියන එක පිළිබඳව එහෙම කතා කරන්නේ නැහැ. කසිනාලෝකය හැම කෙනෙකු විසින්ම හැම භාවනාව කරන කෙනෙකු විසින්ම කසිනාලෝකය හදේවත්වට යොමු කරලා ඒකේ රූප හටගෙන නැති වෙන එක බලමින් තමයි අනිත්‍යතාවය උපදවන්නට ඕනේ කියලා. එහෙම කොතනකදවත් පැහැදිලි කරන්නේ නැහැ කිසිම ත්‍රිපිටකය තුලවත්, අටුවාව තුලවත්, විසුද්ධි මාර්ගය තුලවත්, තීකාවක් තුලවත් එහෙම පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ඒ මූලාශ්‍රයන් මුල් කරගනිමින් එක එක සම්ප්‍රදායන් තුළ ගොඩනගාගත් අදහස් මතවාද තියෙනවා. ඒ කියන්නේ ඒක සමහර වෙලාවට පුංචි දෙයක් මුල් කරගෙන ලොකු දේවල් ගොඩනගනවා. අන්න ඒ විදිහට ගොඩනගාගත්ත මතවාද සංකල්ප අපිට සමාජය තුළ භාවනා ක්‍රම ගැන කතා කරනකොට දකින්න පුළුවන්කම තියෙනවා. හැමෝම විසිනද ඒක එලෙස සිදු කළ යුතුයයි හංගින කල්පනා කරන බවකුත් දකින්න පුළුවන්කම තියෙනවා. කිසිම විදිහකින් ඒක ඒ විදිහට අපිට අනුමත කරන්නට හෝ ඒක ඒ විදිහට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. භාවනා සම්ප්‍රදායන් විදිහට ගත්තාම පිනතනේ බොහෝ වෙලාවට ඒක ත්‍රිපිටකයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය ඒ සීමාව ඉක්මවා යන්නේ නැතුව පවත්ව ගන්න එක තමයි ඊටාම වැදගත් කියලා මම කල්පනා කරන්නේ. යම් යම් දේවල් ප්‍රායෝගික භාවිතය තුළදී ප්‍රායෝගික පුහුණුව තුළදී යම් යම් අංග උපාය උපක්‍රම ඇති කරගන්න පුළුවන්. හැබැයි මූල කාරණා මූල සාධක වෙනස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙතනදී වෙන්නේ මූල සාධකයන් වෙනස් කර දැක්වීමක්. ඒ තමයි කෙනෙකු හිතනවා අර කසිනාලෝකයේ හදේවත්වයට යොමු කරලා බලලා එතන තියෙන රූප කලාප බලන්නට ඕන. චක්කු ප්‍රසාදය අරමුණු කරගත්තාම චක්කු ප්‍රසාදයේහි තියෙන ඒ රූප කලාප පේනවා වර්ණ රූප වැටෙනවා. ඒ වගේම මේ චක්කු ප්‍රසාදයේ ගෝචර වෙන දේවල් දකින්න පුළුවන්කම තියෙනවා කියලා මේ විදිහට හිතන අවස්ථා පැහැදිලි කරන අවස්ථා අපි දැකලා තියෙනවා. පිනතුනේ එහෙම චක්කු ප්‍රසාදයේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිදර්ශනයිනේ. අනිදර්ශනය කොහොමද සනිදර්ශන වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඇහැ අනිදස්සනයි සප්පතිගයි. ඇහැ දකින්න බෑ. අනිදස්සනයි. සප්පතිගයි. ඒක ගැටීම් සහිත දෙයක්. ඒ නිසා ඇහැ දකින්න බෑ නම් ඒ දකින්න බැරි ඇහැ ධානාලෝකයෙන් නෙමෙයි මොනම ආලෝකයක් යොමු කළත් දකින්න බැරි ඇහැ පින්නතුනේ දකින්න බෑම තමයි. එතකොට ඒ දකින්න බැරි ඇහැ දකින්නේ මොකකින්ද ධානාලෝකයේ යොමු කරලා දකින්නේ මොකකින්ද ඒක අනිදස්සනයි. හදේවත්තු රූපය කියන එකට ධානාලෝකයේ යොමු කරලා දකින්නේ කොහොමද ඒක අනිදස්සනයි. දකින්න පුළුවන් එකම දේ බවටපත් වෙන්නේ සනිදස්සන රූපායතනයේ පමණයි. එහෙනම් ඒක රූපායතනයේ දැකීමක් මිසක ඇහැ දැකීම කියන තැනට යන්නේ නැහැ. මොකද ඇහැ කියලා කියන්නේ රූපායතනය නෙමෙයි. ඇහැ කියලා කියන්නේ ප්‍රසාදය. එතකොට මේ හදේවත්තු රූපය කියලා කියන තැනදී ඒ වත්තු රූපය කියලා කියන්නේ වස්තු රූපයට. එතකොට ඒක සනිදස්සන වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. එතකොට අන්න ඒ ආකාරයට පින්නතුනේ දැන් මේ ලේ දිහා බලාගෙන නැතිනම් හදේ වස්තුවේහි ඇසුරු වෙන ලේ රුධිර ධාතුවේහි පාට දිහා බලාගෙන හිතේ ස්වභාවය කියනවා අර ඒ වගේ සංකල්ප තිබුණතර ඒවා ධර්මයේ තුල කෙරෙන පැහැදිලි කිරීම හැටියට කල්පනා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒක කෙන කෙනා ඇති කරගත් අදහස් සහ මතවාද අනුව සිදුවන දෙයක් විදිහටයි එක එක අත්නෝමති සහ සම්ප්‍රදායන් තුල ආපු දේවල් හැටියට දකින්න පුළුවන්කම තියෙන දේවල්. ඉතින් මේ සම්ප්‍රදායට අනුව යන කෙනෙකුට ඒක කරන්න පුළුවන්කම තිබුණත් මම හිතනවා හැම දෙයක්ම අපි බුද්ධ වචනය හා අනුගතව තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යාය ඉක්මවා යනවා නම් ඒක කිසිම විදිහකින් සාධාරණීකරණයක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. අපදේශයන් දක්වන්න පුළුවන් නම් බොහොම සාර්ථකව බුදුරජාණන් වහන්සේ මෙතන කෙලින්ම විවරණය කරලා තියෙනවා මේ විදිහට කියලා. ඒක සාර්ථක අදහසක්. සතිපට්ඨානය වගේ ඒ වගේ සාර්ථකව අපිට වෙන අපදේශ දක්වන්න පුළුවන් කමක් නැත්තේ ඔය කසින භාවනාවලට අපදේශ දක්වන්න පුළුවන් ඒ පිළිබඳ දේශනා කරපු සූත්‍ර තියෙනවා හැබැයි කසින ආලෝකයේ යොමු කරලා දේවත්වයට විදර්ශනා වඩන්න තියෙන මේ විදිහටයි කියලා එහෙම ලබා ගන්න තැන එහෙමනම් හැබැයි අපිට එහෙම දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ නිසා ඒ தත්වයන් පිළිබඳව අපි ටිකක් කල්පනාකාරී වන්න අවශ්‍යයි එහෙම එහෙම තැන්වලට අපි හසු වෙන්නේ නැතුව අපේ මාර්ගයේ වඩන්නට ඕනේ. ත්‍රිපිටකය කියන සීමාව ඇතුලේ අපිට රැඳිලා ඉන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි අපිට වැදගත්ම දේ බවට පත් වෙන්නේ කියලා. ධර්මයේ කාරණාවක් පැහැදිලි කර ගැනීමේදී භාවනාව පිළිබඳව අපි දැනගෙන ගැනීමේදී විශේෂයෙන්ම අපේ ප්‍රායෝගික භාවිතය සිදු කරනකොටත් ඒ ත්‍රිපිටකයේ තිබෙන මූල කාරණාවන් ඉක්මවා යන්නේ නැතුව උපාය උපක්‍රම වශයෙන් අපේ ප්‍රායෝගික භාවිතයේදී වෙන වෙන දේවල් අපිට පාවිච්චි කරන්න වෙයි. හැබැයි ඒ උපාය උපක්‍රම හැටියට ඒවා භාවිත කළත් ඒ උපාය උපක්‍රමයේ මූල කාරණාවෙන් අපිව ඉවත් කරන දෙයක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. අපි මූල කාරණාව තුළ රැඳිලා ඉන්නට ඕනේ. ඒ නිසා යම් කිසි විදියකින් අර විදිහේ අදහස් තියෙනවා නම් මම හිතනවා ඒක ධර්මානුකූලව ඒක නිවැරදි දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපදේශ සහිතව ඒක නිවැරදි බව පිළිබඳව දක්වන්නට ඕනේ. මම දකින්නේ නැහැ මේ සම්ප්‍රදායන් තුළ. ඒට ගැළපෙන අපදේශ සහිතව ඒක නිවැරදි බව දක්වනවා කියලා සමහර වෙලාවට ඒ වැරදි විදිහට ඒ කලාප බිඳනවා බලන්න ගිහිල්ලා විවිධ මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත් වන අය අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ඔක්කොම කැඩි කැඩි යනවා කියනවා පේනවා මේව බිඳි බිඳි යනවා දකින්නවා කියන තැනකින් බංග ඥානය පනවන්න ගිහිල්ලා මේ තමනුත් බයටපත් වෙලා මේ හැම දෙයක්ම මේ විදිහට පේනවා කියලා ඒ වගේ තැන්වල මානසික තත් වශයෙන් විකල භාවයන් ඇති කරගත් අය පවා අපිට ඕන තරම් දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ අයට ඊට පස්සේ සම්ප්‍රදායන් තුළ උපදෙස් ලැබෙන්නේ ඉදිරියට භවනා කරන්න නැතුව බණ පොත් ටික පරිශීලනය කරගන්න කියන එක. ඉතින් මුලින්ම බණ පොත් ටික හරියට පරිශීලනය කරගත්තා නම් මම හිතන්නේ මේ වගේ තැනකටපත් නොවී ඉන්න තිබුණා. නිසා මේක දැනගෙන යා යුතු ගමනක්, නොදැන යා යුතු ගමනක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ කරුණු පිළිබඳව අපි නිවැරදි ලෙස තේරුම් ගන්නට අවශ්‍යයි නිවැරදි ලෙස අපි අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා අපේ භාවනාව නිවැරදි ආකාරයෙන් සකස් කර ගැනීමකදී. ඉතින් ඔය කාරණා ටික තමයි විශේෂයෙන් අද දවසේදී අපිට යොමු වෙලා තිබුණ ගැටලු බවටපත් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතු නිස්රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා